ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් දැයි සීලමු දෙනා ධර්ම දේශනාවට ප්‍රථමව හිත තැම්පත් කරන සාදු කාලයක් දෙන්න. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛු චitte චිත්තානුපස්සී විහෙරති පංචසු නීවරණේසු ඛතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු විද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්தோති පජානාති යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහීනෝ හෝති තංච පජානාති යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට මේ වටිනා සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන දේශනා 12ක් හමාර කරලා තියෙනවා ඒ වාගේම කායानुපස්සනා සතිපට්ඨානිය, වේදනානුපස්සනා සතිපට්ඨානිය, චිත්තානුපස්සනා සතිපට්ඨානිය කියන මේ කොටස් අපි අපගේ ශක්ති ප්‍රමාණය මූලධර්ම කාරණා ප්‍රායෝගික කාරණා සහිතව විස්තර කරගන්න යෙදුණා. අද අපි මේ ප්‍රවිෂ්ටයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ හතරවෙනි එහෙම නැත්නම් ධම්මානුපස්සනා සතිපට්ඨානයේ වශයෙන් සඳහන් වෙන කොටසටයි. මේක යටතේ විශාල විග්‍රහයක් තියෙනවා. ඒත් වශයෙන්ම කියනවා නම් වැඩිම ධර්ම කොටස රාශියක් වැඩිම විග්‍රහයක් සඳහන් වෙන්නේ මේ ධම්මානුපස්සනා කොටසේ ඊගාවට තමයි කායානුපස්සනා කොටස වැටෙන්නේ ඊගානකට චිත්තානුපස්සනා කොටස අඩුම කොටසක් සඳහන් වෙන්නේ වේදනානුපස්සනා කොටසේ මෙතන ධම්මානුපස්සනා කියලා කියනකොට සම්ප්‍රදානුකූලව ආචාර්ය මතයන් අනුව සලකලා බලනවා නම් මොනවද මෙතන මේ ධර්ම කියලා කියන්නේ කියලා බැලුවොත් යම් කොටාසයක් කායනුපස්සනාවට අයිති වෙන්නේ නැද්ද? යම් කොටාසයක් වේදනානුපස්සනාවට අයිති වෙන්නේ නැද්ද? යම් කොටාසයක් චිත්තානුපස්සනාවට අයිති වෙන්නේ නැද්ද? මේ සියලුම කොටස් මෙතන ධම්මානුපස්සනාවටට ගැලෙනවා. සතර සතිපට්ඨාන එකතු වෙච්චාම සම්පූර්ණ අංග සම්පූර්ණ විග්‍රහයක් මේ ගමන් මාර්ගයේ පිළිබඳ ප්‍රතිපදා පිළිබඳ ලැබෙනවා. ඒ නිසා කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා යන කොටස්වල සංග්‍රහ වෙච්ච නැති, විස්තර වෙච්ච නැති කොටස් රාශියක් මේ ධර්මානුපස්සනාවට ලැබෙනවා. ඒක විස්තර කරලා දෙන්න හදන්නේ ධර්ම නැත්නම් හිත කියන කොටසට අරමුණු වෙන දේවල් කියලා. චිත්තාරම්මන වශයෙන් තමයි මේ ධර්මානුපස්සනාවට අර්ථකථනය දෙන්න අටුවාව උත්සාහ කරන්නේ. නමුත් ඇත්තටම හිතට ආරමුණු වෙන උගාක් දේවල් වේදනානුපස්සනාරතේ චිත්තානුපස්සනාරතේ ගැනෙනවා. ඒ නිසා මේක හිතට ආරමුණු වෙන දේවල් කියලා කිව්වොත් එතකොට වේදනානුපස්සනාව ගැන අපට චිත්තානුපස්සනාව ගැන වෙනම අර්ථකථන දෙන්න වෙනවා. ඒක දිසා ඒවා ගැන සලකා බලන ඇත්තෝ මතක් කරලා තියෙන්නේ කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා යන අනුපස්සනා ක්‍රම යටතේ දියුණු වේගන යන භාවනා හිතට හමු වෙන හමු වෙන්න පුළුවන් අරමුණු කියලා තමයි මේකට කියන්න දෙන්නේ. අර වැඩ කරගෙන යනකොට මගදී හම්බෙන්න පුළුවන් දේවල්. අරවා තමයි ප්‍රධාන වශයෙන්ම මාර්ගපත. ඒ පතේ යනකොට මේ ඉදිරියට සාකච්ඡා කරන දේවල් අනිවාර්යම වගේ හමු වෙනවා එක්කෙනෙකුට නෙවෙයි හැම දිනම ගන්නකොට එක්කෙනෙකුට සමහරලාට <clears throat> මේ කියන බලාපොරොත්තු වෙන කොටස් වලින් යම් යම් අංග ප්‍රකට වෙටෙන්න ඉඩ තියෙනවා යම් යම් අංග ප්‍රකට නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් අතරමාර්ගයේදී හම්බෙන කොටස් කියන අදහසකුත් තියෙනවා. ඒ කොහොම වෙතත් ඒ ධම්මානුපස්සනා කොටස ඉස්සල්ලාම සඳහන් වෙන්නේ කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන සරුවචන් වහන්සේ විසින්ම ඒ අහන ප්‍රශ්නයට විස්තර වශයෙන් දෙන්නේ ඉස්සල්ලාම නීවරණ පබ්බයයි නීවරණ පිළිබඳ කතාවයි. ඉද බික්කවේ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති නීවරණේසු ධර්මයන් විසෙයි ධර්මයන් වශයෙන් බලන්නේ නීවරණයන් විසෙයි. නීවරණ කියන කොටාසයයි. නීවරණ පිළිබඳව නීවරණ නීවරණ වශයෙන් බලනවා. ධර්ම ධර්ම වශයෙන් බලනවා අපි මේ තාක්කල් යන ගමනේ උත්සාහ කරා. කයේ කය ආනෝ බලනවා. ඒ කියන්නේ මොකද්ද? වේදනා වේදනානෝ බලනවා. හිත හිතානෝ බලනවා කියනකොට අපි සෑම වෙලාවෙම උත්සාහ කරේ පූර්ණ නිගමනයන්ගෙන් තොරව පූර්ණ විවෘතත් තාත්වයකින් ඒ ඒ කොට්ටාස දිහා බලනවා. වෙන විදිහකට කියනවා කයේ කය ආනෝ බලනවා කියනකොට කය පූර්ණත්වයෙන් බලන්න ඕනේ. කය කොටසක් හෝ එක දෘෂ්ටි කෝණයක් හෝ එක පැතිකඩක් බලනවා නෙවෙයි. නමුත් ඕනම කෙනෙක් බලනකොට දෙන්නේ එක පැත්තයි, එක පැතිකඩයි, එක අංශයයි. නමුත් අඩු ගානේ අපි දැනගන්න ඕනේ ඒක ඒ පැත්තේ පෙනුනට මේකේ නොපෙනෙන පැති ගොඩාක් තියෙනවා. ඒ නිසා කය පිළිබඳව එක පැත්තක් පූර්ණත්වයට ගියාට සන්තෝෂ වෙන්නේ මේකේ සම්පූර්ණ කය පූර්ණ වශයෙන් දකින්න කම්ම කායනුපස්සනාවේ යෙදෙන්න ඕන. ඒක සඳහා කායනුපස්සනාව වේවා, චිත්තානුපස්සනාව වේවා, වේදනානුපස්සනාව වේවා, අපි නැත්තම් මේ කතා කරන්න හදන ධම්මානුපස්සනාව වේවා. නිදර්ශනයක් වශයෙන් කියනවා නම් මේ හඳ හැමදාම පොළවට මුණ දාන්නේ එකම මුණට. ඒක අමුතුම යෙදුමක් ඇදලා තියෙන හඳ පොළොව වටේ රවුමක් යනකොට Taman වටෙත් එක රවුමක් කරකැවෙනවා. මේ නිසා හැමදාම පොළොව පැත්තට මූණ දාන්නේ හඳේ එකම පැත්තයි. ඉතින් මේක නිසා මේක දිහා ඒ චන්ද්‍ර ගවේෂක විද්‍යාඥයෝ දුරදක්ෂණ මාර්ගයෙන් විවිධාකාර විතර බලලා තියෙනවා. මේකට යන්නේ නැතුව එහා පැත්තට යන්නේ නැතුව කවදාකවත් හඳේ එහා පැත්ත සිතියංගත කරන්න බෑ. ඒ මොකද මේ පැත්ත විතරමයි හැමදාම ලෝකෙට මුණ දෙන්නේ මනුස්ස ලෝකෙට. ඉතින් අර දුර දක්ෂණ වලින් පුළුවන් තරම් එක සිතුවම් ගත කරගෙන ඒගොල්ල දිගටම පරීක්ෂා කරගෙන ඉඳලා තියෙනවා. පරීක්ෂා කරනකොට අවුරුදු නිශ්චිත වශයෙන් නෙවෙයි අපි කියමු අවුරුදු 30 40 බලනකොට දැකලා තියෙනවා මේ හඳේ යම් කිසි දෝලනයක් සිද්ධ වෙනවා 100%ක් එක පැත්තකට හරනවා 100%ක් එක පැත්තකට හරනවා අවුරුදු 50කට 60කට අතර කාලාන්තරයක. ඉතින් එන්නේ වෙනස දැක ගන්නට අවුරුදු 30ක් 40ක් හඳ තියා බලන්න ඕන. 40ක් 50ක් බලන්න ඕන. බලනකොට බලනකොට මේ පැත්තෙන් 150ක් 105ක් වැඩිපුර පෙන්වනවා. ඒකෝට අනිත් පැත්තෙන් 105ක් මැකෙනවා. අනිත් පැත්තට හරනකොට මේ පැත්තෙන් 105ක් වෙනවා. මේ පැත්තෙන් 105ක් මැකෙනවා. මේ නෙවෙයි අවුරුදු 50ක් ගියාට පස්සේ අර එහා පැත්තෙන් 105යි මෙහා පැත්තෙන් 105යි ඉතින් දැන් 160ක් සිතියන් ගත කරලා තියෙනවා ලෝකෙම ඉඳලාම. ඒ වාගේ තමයි අපේ මේ ශද්ධාව නිසා, අපේ රුචිය නිසා, අපේ පෙර ඇසු විරු ගති නිසා, තර්ක නිසා, අපේ මති නිසා අපි ඕනම දෙයක් දිහා බලනකොට හැමදාම එකම මුනස තමයි දකින්නේ. අර දිවිලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වෙලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා වගේ හැම වෙලාවෙම බලනකොට අපිට ඒ පැත්තමයි පේන්නේ. නමුත් කවදාකවත් ඒක නෙමෙයි පූර්ණත්වය. පූර්ණත්වයෙන් දකින්න හැමදාම අලුත් දෙයකින් බලන්න ඕනේ අලුත් දෙයක් දිහා බලනවා වගේ. තමනුත් අලුත් වෙන්න ඕනේ අරමුණ දිහාත් අලුතෙන් බලන්න ඕනේ. නිසා කායේ කාය අනුපස්සී විහෙරති කියනකොට ඉස්ලාම දක්වන ආස්වාද ප්‍රසවාස දෙක ගත්තත් කවදාකවත් නරකයි හිතන්නේ මම ආස්වාද ප්‍රසවාසයේ දක්ෂයෙක් ඒ නිසා මට ආස්වාද ප්‍රසවාසයේ මේ සමත කොටස තේරෙනවා දීකකට බව තේරෙනවා මල මුලමදාග තේරෙනවා ඒකේ මේ සංසිඳීම තේරෙනවා කියලා හිතුවොත් එතනින්ම භාවනා හිටිනවා. හිතා ගන්න තියෙන්නේ මම මෙතෙක් කල් බැලුවා වරුදු ගණන් බැලුවා. ඒ බැලුවට මට දැකලා තියෙන පැත්තේ මට අදහසක් ගන්න පුළුවන් වුණාට පූර්ණ දැකීමට නම් මම අදත් අලුතෙන් බලන්න ආවාගේ බලන්න ඕන. අලුත් හිතක් ඇති කර ගන්න ඕන. ඒ අලුත් හිතක් ඇති කර ගන්න අපි නිතර ඒ මේ සද්ධාව ඇති වෙන තැන් වලට යනවා, සීල් අර ගන්නවා, අනිකුත් ආකාර වලින් පින් කරනවා, ධර්ම සාකච්ඡා කරනවා හැම දවසෙම කරන්න කරන්න කරන්න ආනාපානයේ පිළිබඳවම නැත්නම් කාය පිළිබඳවම බුද්ධුම බැලිය හැකි පැති තියෙනවා. අන්නේ පැති දකින්න දකින්න බලන්නගෙත් පරිණාමයක් සිද්ධ වෙනවා. බලන අරමුණෙත් වෙනසක් ඇති වෙනවා. එතකොට මේ අරමුණ මේ භාවනා අරමුණකුත් වෙනවා ඉහළ භාවනාව සඳහා සතිපට්ඨානයකුත් වෙනවා. අපි දන්නවා කියලා හිතුවොත් කොතනක හරි අඩු ගානේ අපි ඊයේ හොඳට මට ආලෝකය පහළනවා අද ආලෝකය පහළ වේවා කියලා හිතුවොත් එතනින් මේ ආලෝකය පහළ නොවීමට හේතුස් පැලෙනවා. නිසා පිටා ගන්නවා අපි ඊයේ ආනාවාණේ කරගෙන ගියේ මේ තාලෙට ඒ තාලෙටම ගෞරවයෙන් සද්ධාවෙන් අලුත් හිතකින් අපි අද දිගට ආනාපානේ කරන්න ඕනේ කියලා බලන්න යනකොට වෙනදා නොදැක්ක ගැඹුරක් වෙනදා නොදැක්ක සතියක් වෙනදා නොදැක්ක සමාධියක් ඒ තුලින් ගන්න පුළුවන්. ආන්නේ වගේ තමයි මේ ධම්මානුපස්සී වලට යනකොටත් කායානුපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් ධම්ම චිත්තානුපස්සනාවෙන් පණ පෙවිලා තෙද ගැන්විලා අපි මේ නීවරණ ධර්ම දිහා බලනකොට <clears throat> ඒ සතිපට්ඨානේ අහපු නැති කාලේ සතිපට්ඨානේ හිතපු නැති කාලේ සතිපට්ඨානේ <clears throat> මුල් මුල් කොටස් වලින් <clears throat> පණ පෙවිච්ච නැති අවස්ථාව වගේම නෙවෙයි. මේ නීවරණ දිහා වෙනස් ක්‍රමයකින් බලන්න පුළුවන්. ඒක නිසා කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඒකදී අර නීවරණ ධර්ම තමයි සර්වඥාන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ නීවරණ පහක් තියෙන බව බෞද්ධ අතර ප්‍රසිද්ධයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියලා. ඔන්නක ඉස්සල්ලාම කියන කාමච්ඡන්දය අපි අර චිත්තානුපස්සනාවේදී බලුවා සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. විතරාගං වා චිත්තං විතරාගං චිත්තංති පජානාති කිය. මේ රාග හිතම තමයි මේ කාමච්ඡන්දේ කියලා කියන කාම වස්තුන් කෙරෙහි ඇති ආසාව. ඒ කාම වස්තුන් කෙරෙහි ඇති ආසාව කියන මේ නීවරණ ධර්මය මෙතෙන්දි පෙන්නනවා සරුවචනාංශේ අතනදී සරාගං විතරාගං කියලා වෙනවා දැන් ප්‍රස්වාකාරයකට පෙන්වනවා. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ කාම අජ්ජත්තං කාමච්ඡන්දෝති බජානාති යම් වෙලාවක භාවනා කරනකොට ඉඳව ගමන් අපි අරමුණෙන් හිත කැඩිලා මේ කාම අරමුණක් ආශ්‍රය කරගෙන පහළ වුණා වූ කාමච්ඡන්දයක පටලැවිලා කාමච්ඡන්දයකට අන්ධ වෙලා කාමච්ඡන්දයක මැකිලා කාමච්ඡන්දයක පටලැවිලා අපි ඉන්නවා දකින්න. දකින්නකොට අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්தோ. වකී ආධ්‍යාත්මයේ දැන් කාමච්ඡන්දේ ඇත්තේයි දැනගනි. ඒ දැන ගැනීම කාමරාගයේ පුද්ගලයේ කාම වස්තුවක් ඉදිරියේ තියාගෙන මට දැන් කාමයේ පහළ වෙලා තියෙනවා කිය ඒ කාමයේ පිළිබඳ උද්දාමයකින් ආඩම්බරයකින් බලන බැලමක් නෙවෙයි. මේ කියන්නේ කාම කායන පස්සනාවෙන් වේදනාන පස්සනාවෙන් චිත්තාන පස්සනාවෙන් සතියෙන් සමාධියෙන් තෙද ගැටෙච්ච පුද්ගලයෙක් නමුත් අරමුණෙන් හිත ගිහිලා කාමච්ඡන්දයක පටලවිලා දැන් කාමච්ඡන්දයක් තියෙන බව දැනගන්න හැටි මේක අපි දාර චිත්තානුපස්සනාවේදී මතු කරගත්තා වාගේ පාපං පාපතෝ පස්සත කියන සරුවචනන්ගේ මුල්ම ධර්ම කොටස අපිට නැවත සිහිපත් කරනවා කාමච්ඡන්දයක් ඇති වෙලාවේදී කාමච්ඡන්දයෙන් හිත අපේ චිත්ත ප්‍රවාහය එහෙම නැත්නම් විඥාන ස්රෝතය කෙලසිලා. අපි ඒ වෙනුවට කරමින් හිතේ ආනාපාන වෙන්න පුළුවන්, වේදනානුපස්සනා වෙන්න පුළුවන්. ඒ කොයි දේ කරන හිතියත් හිතයෙන් කෙලසිලා දැන් කාමච්ඡන්දේ තියෙනවා. එතෙන් සර්වඥාන්තේ මතක් කරන්නේ ඇතුළත මාගේ එනත මගේ ආධ්‍යාත්මික කයෙහි කාමච්ඡන්දේ ඇත්තේයි දැනගනි. කුලප් වෙන්නවක බය වෙන්නවක ලැජ්ජ වෙන්නවත් පශ්චාත්තාප වෙන එකයි නෙවෙයි තියෙන්නේ. කාමච්ඡන්දේ ඇති බව දැන ගැනීමයි. එහෙනම් මා තුල පාපයක් ඇති බව පාපේ පාපේ වශයෙන් දකින්ද. ඒ වගේම සඳහන් කරනවා අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මොන භාවනා කරගෙන කරගෙන යනකොට ආනාපානේ මුල කර්මත්තානේ වශයෙන් ගත්තයි කියලා හිතුවොත් නිදර්ශනයක් වශයෙන් ඒ ආඩාපානේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඕන තුනී වේගන යනවා. ආස්වාද ප්‍රසාද දෙක දැනෙනා නොදැනෙනා තාට සුවීම් වෙනවා. හැපිච්ච තැනක් සිවුම් වෙනවා. ඕන්න ආනාපානේ නැති වුණාට මගේ හිත සතිය තියෙනවා සමාධිය තියෙනවා කිය මේක පුහුණු කරනවා යෝගාවචරය. පුහුණු කරනකොට ඒ ගත්ත මූලස්ථානයේ තියාගත්තු මූල කර්මස්ථානේ නැති බව හොඳටම දැන් සතියට වැටහෙනවා. ඒ වගේම ඒ වුණත් සතිය කැඩලා නැති බව දන්නවා. සමාධියක් තියෙන බව තේරෙනවා. මොකද කලකොලයක් නැහැ හිත. කය හොඳට තැම්පත් වෙලා තියෙනවා. බලාගෙන ඉන්න හිත උලන් අදින්නත් තරඟපත් වෙන වහන් දැල්ලක් වාගේ හොඳට බලාගෙන ඉන්නවා. ආනාපානය නැහැ කියලා කලවල භාවයක් නැහැ. මේක හොඳට බලාගෙන ඉනකොට මේ යෝගාවචරය දන්නවන්නම් මේ වෙලාවේ අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අසන්තං නත්ති මේ කාමච්ඡන්දෝති පජානාති කියන සරුවචනගේ වචනේ මේ කල්පනා කරන්න කියනවා නෙවෙයි එහෙම නැත්නම් අරමුණ පැත්තක කියලා ඉවරලා හිතන්න කියනවා නෙවෙයි දැනෙනවා නම් මේ අවස්ථාවේදී මගේ හිතේ අරමුණක් නැති වුණාට මගේ හිතේ කාමච්ඡන්දේ නැහැ රාගේ නැහැ ආනෝය දැන ගැනීම උනේ නැතිනම් කවදාකවත් ඒ හිතේ ඊගාවට පහළ වේ යුතු ප්‍රීති ප්‍රමෝද පස්සද්දි සුඛ කියන ධර්මපන්තිය පහළ වෙන්නේ. ඒක නිසා ඒ මූල කර්මස්ථානයක් අතර දුන්නා. ඒකේ හොඳට සාර්ථකව කටයුතු කළා. කරගෙන යනකොට මූල කර්මස්ථානයේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවි ගියා. මොකදින් ගෙවි යන්නේ වරින් වර වැටෙමින්, හැදෙමින්, වැටෙමින්, හැදෙමින් ගිලා ගෙවි ගියයි කියන්නේ. ගෙවි ගිලා යෝගාවචර විනාඩි 30 40යි. ඒ මූල කර්මස්ථානයක් නැති සති සමාධි සහිත නීවරණක් නැති තව ප්‍රතිභාග නිමිත්තක් පහළ වෙලා නැති මේන මේ තැනට යනවා යෝගාචර කරත්තෙන් කියනවා යනවනේ අතරමං වෙනවා කියලා කියන්නේ මුදල ගිහිල්ලා ඕන වැඩ ඉතින් අහන මන් දැන් ඊගාට මොකද කරන්නේ ඔන්න ප්‍රශ්නේ ඒකත් ඒ දෙයට පිළියම් කරන්න ඉස්සෙල්ලා දැන් මේ ඉන தത്വයේදී මූල කර්මත්තානේ නැති වුණාට සතිය සමාධිය තියෙනවා නම් ඒ යෝගාවචර බහුසුතන ඒ යෝගාචර ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙනවනම් අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. කාමච්ඡන්දේ නැති චිත්තසංතානේ මාතුල දැන් කාමච්ඡන්දේ නැතය කියලා දැන ගැනීමක් සිද්ධ වෙනවා. මෙන්න මෙතන තමයි මේ තමන්ගේ භාවනාමය ඍජු අත්දැකීමට මූල ධර්මමය උදව්වක් ධෛර්යයක් උරගීමක් සිද්ධ වෙන්නේ. ඉතින් මේක එක විදිහක බලනකොට ලොකු ආම්භයක්. වෙලාවක ඕක සිද්ධ වෙනවා වෙලාවක නොවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා භාවනා කරන ගමන් නිතරම බණ අහන්න ඕනේ. යෝගෙම සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරනකොට තමයි යම් ආකාරයකට ආනාපානෙ කීකරු වෙලා, කය කීකරු වෙලා, හොඳට හිත තැම්පත් වෙලා හිටියත් මේ ධර්ම පහළුණේ නැතිනම් මොකද්ද මා තුළ දැන් රාග දෝෂ මොහ නැහැ. රාගයේ වශයෙන් කියනවා කාමච්ඡන්දේ නැහැ කියලා. ඒ Taman තුලේ ඇති වෙන தત્ත්වය පිළිබඳව වැටහීමක් නැත්නම් පහළ වෙන්නෙම මම දැන් මොකද කරන්නේ? මගේ සතිය කැඩිලාද? මට දැක පහළ වෙලාද කියලා නීවරණයක් තමයි උතෙන්ද ඉඳගන්නේ. සැකේ පහළ වෙනවා. තිගස්ම පහළ වෙනවා හිතට. මොකද නොගිය තනක්. නමුත් බහුසුතයා නම් බුද්ධ ශ්‍රාවකෙක් නම් බණහන කෙනෙක් නම් කොටින්ම තේරුම් ගන්නවා මම ඉස්සලාම භාවනා කරන්න පටන් ගන්නකොට විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං කියලයි සතිපට්ඨානේ හැම මේ ධ්‍රුවපදේ සඳහන් වෙන්නේ. ධ්‍රුවපදේ කියලා කියන්නේ කායන වසන ඉවරන කොටත් පටන් ගන්න ඉතින් ඉවර කරන්නේ ඕකේ. විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං චිත් වේදනාන වසන වෙනකොට කියන්නේ විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං චිත්තාන වසන වෙනකොට කියන්නේ විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං දැන් මේ අවිද්‍යාව නම් වූ අවිද්‍යාව නම් වූ ඒ ලෝභය දැන් නැති වෙලා. නමුත් ඒක යෝගාවචරය දන්නේ නැති නිසා ඕකට අලුතෙන් නිවර්ණ පහළ වෙන සැකය. ඒ නිසක බව එනකන් Taman මේ ලබලා තියෙන தත්ත්වය පිළිබඳ වැටහීම ඉතින් කාටවත් දෙන්න බෑ. ඒ වගේම ඒක කල්ලාතු ප්‍රාර්ථනා කරලා වෙන්නේ නැහැ. කීප වතාවක් කරලා ඒ தත්ත්වයේ යෝගාවචරය විසින්ම තමන්ගේම වචන වලින් ගුරුවරයාට මතක් කරලා ගුරුවරයාත් කිව්වොත් නෑ ඔය ඇති වෙලා තියෙන தත්ත්වය හොඳට හිතට හුරු කරගන්න. ඒක හොඳ වෙලාවක් කියන සැක කරන්න එපා. මේකට අනදර කරන්න එපා. මේකට ගෞරව කරලා පුළුවන් තරම් වෙලා ඉන්න මේකේ මුල බය ගන්න මැද දැනගන්න අග දැනගන්න කියනකොට මොන වෙලාවකට යෝගාවචරයට එන්න පුළුවන් ඒක නේනම් මේ වෙලාවේ මගේ හිතේ කාම ඡන්දේ නෑ නේද කියලා ඒ හිතීමම තරුණ ප්‍රීතියක් වාටපත් වෙනවා ඊගාවට ඒක සාමාන්‍ය ප්‍රීතියක් බවට ඊගාවට පස්සද්ධියක් සුඛයක් වඩටපත් වෙනවා මේක තමයි ධානයක් ඇති වෙන්න අවශ්‍ය කරන මූලික පෙළගැස්ම ඒ පෙළගැස්ම නොවි නීවරණත් නැතුව හුඟක් කල ඉඳී තියෙනවා ඒක මේ යෝගාවචර වැඩි පිරිසක් විශේෂයෙන්ම මේ ගිහි පිරිසක් ගාක් ආශ්‍රය කරනකොට මම දකින හුඟක් ඒ පටලැවෙන එකතනකර කැවෙන තැනක් ඒ මොකද අර ඍතිපෙණි මේ තරගයේදී වගේ කොතනදීද හිත විසික කරන්න ඕනේ කොතනදීද Taman ඒ කඩයිම ඒ බාහිර පණින්න ඕනේ කියන එක දන්නේ නැහැ. ඉතින් කියලා කල්පනා කරලා බෑ. ඉතින් ඊයර්වාසික සිද්ධ වෙනවා. අන්නේ සිද්ධ වෙන්නේ ඉඩ දෙන්න නම් යෝගාචරය මේ අතහැරීම කොහොමද කෙරෙන්න ඕනේ, කරන්නේ කොහොමද කියන එක ඒක පිළිබඳව ලොකු ධර්ම සාකච්ඡාමේ දැනුමක් තියෙන්න ඕනේ. එන්නේ මේ විපස්සනාවේ අපි මේ අරගෙන තියෙන මේ මානසික தত্ত্বය පුදුමාකාර ජීවිත අලුත් කරන දෙයක්. යම්ම වෙලාවක ඒ ලැබිය යුතු අරමුණ ගෙවා දමලා අර නීවරණක් නැතුව එතෙන් ගිහිල්ලා ඊගාවට මගේ දැන් මේ නීවරණ නැ මගේ හිතේ කාමච්ඡන්දේ නැහැ කියලා නොදැන හිටියොත් දිගටම අන්ධකාරේ ඕඩ ධර්ම කාලයක් යන්න පුළුවන්. නමුත් යම් වෙලාවක මේ අරමුණ නැති වුණාට හිත කැඩලා නැහෙනි සතිය තියෙනවානේ මට සමාධිය තියෙනවානේ කියලා එතනදී ආත්ම විශ්වාසයක් ඇති වුණොත් මේ කාවේ කොහොමද මේක මොකද වෙන්නේ කොහොමද කියන එක අර බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පාපං පාපතෝ පස්සත පාපං පාපතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත කියනා වගේ ඒ தત્ත්වේ මෙතන පාපයක් නෙමෙයි මේක හොඳ එකක් දැනගත්තට පස්සේ ඒකට හේතුව හොයන එක චිත්ත නියාමයක් හැබැයි එතෙන්ද හිතට ස්පාසුවක් දෙන්න ඕන ඉක්මනට සැක කරන්න යන්න නරකයි මම මොකක්ද ඊගාට කරන්න ඕනේ කියලා කලබල වෙන්න නරකයි එතන හිත ස්පාසු වෙන්න දුන්නොත් හිත අනිවාර්යයෙන්ම කොහොමද මේ මේ ඊට පහසුවක් මම යත හිතට ආවේ කොහොමද මේ කිසිම කියා ගන්න බලා ගන්න බැරි අරමුණක් නැතුවත් සති සමාධි පවතින්නේ කොහොමද මේ ආස්වාස ප්‍රස්වාසය මේ කලබලයකින්තරෝ සංසිඳුනේ කොහොමද මගේ කය මෙහෙම හිටියේ කියලා බලනකොට තේරෙන්න තියෙන එකම හේතුව මෙතුආකල් සසර පුරාම ගෙනාවු මේ නීවරණ ධර්මයන්ගේ යම් කිසි සංසිඳීමක් යම් කිසි විදිහක කීකරු වීමක් තියෙනවා කියලා දැනගත්තොත් එදාට යෝධ බල යෝධ වීරිය පහළ වෙනවා. පුදුමාකාර ප්‍රමෝදයක් පහළ වෙනවා. ප්‍රීතියක්, පාමොජ්ජයක්, සුඛයක් පහළ වෙනවා. ඉතින් ඒක 100ට 100ක්ම හම්බයක්. ඒක පිළිබඳව කාටවත් මේ අනිව එහෙම කරන්න කියලා ආයාචනය කළා හරියන්නේ නැහැ. එවනම් මට මෙහෙම වේවා කියලා කලින් ප්‍රාර්ථනා කළා හරියන්නේ නැහැ. ඉතින් අර තමන්ගේ යම් කර්ම කර්ම ශක්තිය තියෙනවනම්, චිත්ත ශක්තිය තියෙනවනම්, මේ අදිෂ්ඨාන ශක්තිය කියන මේවා තේරම හරියට පෙරිලා පේ වෙලා ගානට ආපු දවසේ හිතෙන් එනකොට තේරෙනවා මම ඒකේ දැන් නීවරණ නැහැ. මේකත් පොඩි දෙයක් නෙවෙයි කියලා මම මෙතුවක් කල මේකවත් දැනගෙන හිටියේ නැතුව මම මේකෙන් ඊවාට මොකද කරන්න කියලා හිතාන හිටියා. දැන් මට වැරදිලාද කියලා සැක හිතුවා. දැන් මේ සැක වලට එන්නේ ඉඩක් නැහැ. ඒ අජත්තන් නත්තිමේ අජත්තන් කාමච්ඡන්දෝති පජානාති කියන මේ ප්‍රජානනය විශේෂ දැනීම ආවා නම් අනිවාර්ය මේක ඒ පුද්ගලයාගේ විශාල ප්‍රීති ප්‍රමෝදයකට හේතුවක් වෙනවා. ඒ නිසා නීවරණ ධර්ම කියන්නේ ඊ타ත්ම අචක්කු කරනෝ අන්ධ කරනෝ පඤ්ඤා දුබ්බලී කරනෝ අනිබ්බාන සංවත්තනිකෝ කිය මේ අන්ධකාර ධර්ම ඒ වගේම ඇස් මේ අන්ධ කරවන ධර්ම ඒ වගේම ප්‍රඥාව දුබ්බල කරන ධර්ම ඒ වගේම තමයි නිවනෙන් පිටතට එළවන ධර්මයි නමුත් ඒ ධර්මයේ නැති වුණත් නැති බව නොදැනගෙන ඉන්න ඉඩ තියෙනවා. මේක කාට දොස් කියන්න ඕන ප්‍රශ්නයක්ද කියන්න බෑ. නමුත් මෙන්න මෙහෙම තියේදී භාවනා ආධිකට ගෙනිච්චොත් පමණක් මේ ලබාගත් தત્ත්වයේ අවබෝධයට ඇත්ත ඇති හැටිය මම ඉන්නේ මෙතනයි කියලා දැනගත්ත දවසේම වහාම ප්‍රතිඵල දෙනවා. එහෙම නැත්නම් පශ්චාත්තාපයෙන් තමයි පරාද හැකීමකින් තමයි සැකයකින් තමයි නීවරණකින් තමයි කියලා කරේ. ඉතින් ඔතෙන්ද ගිය මිනිස්සේ ඔතනින් එහා පැත්තට යන්නේ නැතුව බුද්ධහම උගන්වන්න හිතුවොත් මොනවා වෙයිද කියලා හිතා. කාටද කියලා දෙන්න හැදුවොත් එම් භාවනා ගැන කොහොම හිතයි? මේ ආසන්නයට ගිහිල්ලා ඒ වැඩේ එහා පැත්තට යන්න තියෙන එක නතර කරලා තමන් බෞද්ධ නියෝජිතයෙක් වෙන්න මටන් අරගත්තොත් මොන තරම් විකාර දේවල් කතා කරන්න පුළුවන්ද කියලා හිතා ගන්න පුළුවන්. නමුත් ඊටත් වැඩිය තමන් මේ පැත්තක දාලා ඒ වැඩ මම මෙතෙන් යනකම මගේ අරමුණ මම සියුම් කරගත්තා සතිය සමාධි දියුණු කරගත්තා දැන් මේ නීවරණ නැති බව මට අවබෝධ කරගන්න මම මේක ඉන්න ඕනේ කියලා දිගට කරගෙන යනවා නම් ඉතින් ඒක ඒ ආගමේ ඉතින් අපිට කියන්නේ පරණ පිනක් ඒක නිසා නැවත නැවතත් මේ දේම කිරීමෙන් තමයි අපට මේ නීවරණයන්ගේ නැති බව තේරුම් ගැනීමේ ශක්තිය කියන එක. ඒක අපේ ජීවිතේ උඟාවක් බරපතලම අන්ධකාරයක්. අපි ඉගෙන ගත්තා දුක් වේදනා දුක් වේදනා පිළිබඳ අපි හරි විශේෂඥයෝ. නමුත් අදුක්කම සුඛ වේදනා තමයි අපි හුඟ වෙලාවට ඉන්නේ ඒක දන්නේ නැහැ. ඒක දන්නේ නැති නිසා ඇති වෙන අන්ධකාරයේ භයානකම කොච්චරද කියනවනම් ඊගාවට එන සුඛ දුක්ඛ දෙකෙන් සැප විතරක් මට වේවා දුක නොවේවා කියන මහා මෝඩකමකට වැටෙනවා. ඊට පස්සේ මේ දුවන්නම් වාලේ දුවනවා. මේ දුවන්නම් වාලේ දුවන්න දුවන්න අපිට මේ අදුක්කම සුඛය කියන එකට තියෙන තියෙන ඉස්පාසුව නැති වෙනවා කුලප්පුවට වැටෙනවා තක්කමුක්කුවට වැටෙනවා අන්තිමට වෙන සැපත් නැති වෙනවා දුක් ගොඩක පැටලෙනවා නිසා සැප වේවා දුක වේවා එහුවායේ කුලප්පු වැඩ ඒවා කාලබල වැඩ ඒ කාලබල වැඩ හැම දෙයක් අතරමැදම අදුක්කම සුඛයක් කියලා එකක් තියෙනවා අන්න ඒකට ගියාට පස්සේ ඒක නම්බු කරනවා නම් ඒකයි වටින්නේ ඒකයි මේ තලතුණකම ඒකයි මධ්‍යම ප්‍රතිපදා ඒකයි සත්පුරුෂ භාවය කියලා තේරුම් අරගත්තොත් අර අදුක්කම සුඛේ හොඳට මණ්ඩි බෙදලා පිරිසිදු වෙනවා පිරිසිදු වෙනකොට තියෙනවා සැපයි දුකයි කියලා කියන්නේ කබලේ දාලා බදිනවා වගේ වැඩක් කැඹිරිල්ලක් ණයක් ලෙඩක් ඩඩයක් ඉරගෙදරක් වසංගතයක් ඊටදී කොච්චර හොත් අදුක්කම සුඛේ ඒ වගේම තමයි නීවරණ වලින් කොච්චර දෝ අපිට වුණාට නීවරණ නැති වෙලාදී නැති බව තේරුම් ගන්න බැරි නම් ඉතින් අපිට මේ සැපයට අයිතිවාසිකම නැතුව යනවා. කිසි මේක දෝෂයක් කියන්න පුළුවන් තත්වයක් නෙමෙයි කාගේවත්. මේ ධර්මතාවය මේක තමයි විපස්සනාව කියන්නේ. මේකයි කියන්නේ මේ සබ්බාසව සූත්‍රය ඉස්සල්ලාම මේ දර්ශනාවෙන් පහතබ්බා. දැකීමෙන්ම කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්. මොකද්ද? දැක ගන්න ඕනේ. මම මේ නීවරණ නැති බව නැති වෙලාවේදී නැති බව දැක්කනම් ඒකට ලැබෙන තියෙන ආනිසංස කොටසයි. මොනවද තරුණ ප්‍රීතිය, ප්‍රීතිය, ප්‍රමෝදය, සුඛය පහළ වෙනවා. ඒක දැක්කේ නැත්තම් නෑ තමයි. හැබැයි දකින්න ඕන ඔක්කොම වාතාවරණයේ සූදානම්. පසුබිම සකස් වෙලා තියෙනවා. පුද්ගලයා ඒක තෑග දුන්නට බාර ගන්න. අද්දක පිටිපසට කර ගන්නවා. එහාට ඇඹරෙනවා, මෙහාට ඇඹරෙනවා. ඉතින් අර තෑග තියාගෙන ඉන්නවා. මේක අපි දන්නවා සාමාන්‍ය ක්‍රමණයක් තියෙනවා. තෑග දෙනවට වැඩිය තාම වටිනාකමක් තියෙනවා තෑග පිළිගන්න. ඇත්තටම අපිට හම්බෙලා තියෙන මනුස්ස භාවයේ මේ බුද්ධෝත්පාද කාලයේ කියන ධර්මතාවයේ අපි කොච්චර පුංචි වෙලාවකටද බුද්ධ විදින්නේ. අපි බෞද්ධ වුණාට කොච්චර දෝ පශ්චාත්තාප වෙලා අනිකුත් ආගම් කරන වැඩම කර කර පශ්චාත්තාප වෙනවා. අපිට මනුස්සාත්ම භාවය ලැබුණාට මනුස්සාත්ම භාවයේ උත්තරම භාවයට උතුම් භාවයට ආර්ය භාවයට කටයුතු කරන වැඩ අපි කොච්චර ආවට ගියාද කරන්නේ. මේ සංසාරගත වැඩේ මේ වැඩවලට අපි කොච්චර සැලසුම් කරනවද මේ වැඩවලට නෑ. දැන් ආධ්‍යාත්මික වැඩට යනකොට ඒක ආවට ගියාට කෙරේ. ඒ වගේම අපිට ඇහැ කන දිවනාසය කියන කබර හැදිලා නැහැ අපිට අන්තභාගය හැදිලා නැහැ අපිට වැඩක් කරගෙන ඉන්න පුළුවන් කියන தත්ත්වය අපි 100ට කොච්චරද බුද්ධ විදින්නේ. කවදා හරි අපිටත් පටාචාරාවට වුණා වගේ දෙදි නැතුව පාට බහින්න කියන දවසේ තමයි ඕන්න තේරෙන්නේ ආ අපි ඉන්න කාලේ අපිට කොච්චර පිළිවෙලට කරගන්න තිබුණාද කියලා. ඒ වගේම අපිට මේ වගේ හොඳ කල්යාණ මිත්‍රාස් ලැබෙනවා. ධර්මානුදාන ප්‍රතිපත්තිය තියෙනවා. අපිට මේ වගේ බණ ඇහෙනවා කියන වගේ වටිනාකම තේරුම් ගන්න නම් එදින එළඹ වාසය කිරීම කියන එක තියෙන්න ඕන. උපසම්පදාව. එළඹ වාසය කරන්න දැන නැත්නම් හාත්පසේ එක තිබුණත් ඒකට සමාදම් වෙන්න බැරි නම් එළඹ වාසය කරන්න බැරි නම් අර කාලකන්‍යට හම්බෙච්ච රජ කුමාරිකාව වගේ තමයි. දා මුළු එතන හිටපු මුළු කණ්ඩායම ඉතාම දක්ෂයා. ඒ කාලකන්න කියන කුමාරයා. ඒ නිසා ඒ දිසාපාමොක් කිරුවේ තමන්ගේ ඒ බ්‍රාහ්මණ කාන්තාව පාවා දුන්නා. නමුත් මේ කාලකන්‍යයි කිසිම හැඟීමක් නැහැ ස්ත්‍රියාවක් කෙරේ කුලකාන්තාවක් කෙරේ බීටන ආකාරයේ. අර තේරුනේ නැහැ මේක ලොකු නංගුවක් කියලා ඒක දැක්කේ මහා කරදරයක් විදියට. ඉතින් කැලේ මැදි යනකොට ඒ මනුස්සයා පුරුදු සාහට අත්‍තිකරහකට නැගලා අත්‍තිකරදාන කරනවා. ඉතර කුල කාන්තාව දැන් විවාහක පුරුෂයාට කිව්වා අනේ මටත් බඩගිනි ටිකක් දෙන්න කියලා. ඒ උඹටත් අතපයි තියෙන උඹටත් ඔන්න නැගලා කාපන්. අනේ අර මනුස්සයා කවදාකවත් මෙහෙම දෙයක් කළේ නැහැ. දනිපනි ගාගෙන වනු ගාගෙන අත් එක දෙක නැගලා ගහට ගියාට පස්සේ මේ මනුස්සයා කරේ මොකද්ද? වටේ තියෙන කටුකෝ කොඩා කරලා ගහමුල දාලා උඹෝසේ ලයිට් පම් මම යනවා කියලා කියනවා. අන්න ඒ වගේ තමයි මේ ලැබිච්ච මේ කාම වස්තුවක් වශයෙන් ඉස්ත්‍යාවක් කරේ පිළිස ආකාරය නෙවෙයි මම මේ කියන්න හදන්නේ. ඒ තමන්ට ලැබිච්ච වස්තුවක වටිනාකම අපි හිතෙන් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ නැත්තම් ඒක අගය කරන්නේ නැත්තම් ඒක 100ට 100ක් නොලැබුණා හා සමානයි. ඒක නිසා බුද්ධ ඥානසේ දවසකට දෙසරයක් මෙනෙහි කරනවලු මේ දුර්ලභ වස්තු කොච්චරක් අපිට ලැබිලා තියෙනවද? බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි ඒක ලැබිලා තියෙනවා. manussත් භාවයේ දුර්ලභයි ඒක ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පත්‍ය දුර්ලභයි ඒක ලැබිලා තියෙනවා. පවිද්ද දුර්ලභයි ඒක ලැබිලා තියෙනවා. ධර්මාර්ථම ප්‍රතිපත්තිය බණ ඇහිම සත්පුරුෂ ජීවිතේ දුර්ලභයි ඒක ලැබිලා තියෙනවා. ඉතින් අපි කීයක් උදේ ඉඳලා හැන්ද වෙනකන් කියනවද මන්ට අහවල් දෙන්නේ නැහැයි කියලා. නිකතල්ලේ තියාගෙන අඬ අඬයි. මේක ලැබෙනකන් ඉන්නේ අරක ලැබෙනකන් ඉන්නේ කියලා ඉතින් අර ඇතා හම්බුනාට මට හින්දුවක් හම්බුනේ නැහැ නේ කියලා ඉතින් අඬනවා. ආන්න වගේ දා තමයි පුතක් යන හිත. එවැනි පෘථග්ජන හිතකින් අර අපි බැලුවොත් මේ කාමච්ඡන්ද වගේ නීවරණය ධ්‍යාන මට්ටමේ නැත්නම් අදිචිත්ත භාවනා වශයෙන් බැලුවත් ඒක දොරකට ගාවට එළපිලා හිටියට අපි ඒකට දොර ඇරලා ආරාධනා කරගන්න තරම් අපිට සුතමේ ඥානෙ නැත්තම් එහෙම නැත්නම් එතින්දි පිහිట్లా එළඹ තිරසත් නැත්තම් ගොඩක් කල් ඉතින් ඉන්න වෙනවා. ඒකට පෙන්වන ලකුණ තමයි අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියනකොට ඒක අර ඇති කාමච්ඡන්දේ ඇති කාමච්ඡන්දේ වශයෙන් දන්නව වගේම නැති වෙලාව නැති බව දන්නවනම් මේක එන්නේ සංසාර බය සහ සංසාරයෙන් ගැලවීමට ප්‍රයත්න කරපු ප්‍රමාණය මත තමයි සංවේග ඥාන තියෙන කෙනාට හොඳට තේරෙනවා මේකත් පොඩි දෙයක් නෙවෙයි දැන් මේ කියන විවේකයක් පොඩි දෙයක් නෙවෙයි කියලා එතකොට නම් හිතේ හිතෙන් ඉඳ තියෙනවා මේ නීවරණ නැතිකමේ ලාභේ එතකොට නම් අර කියන තරුණ ප්‍රීතිය ප්‍රීතිය ඒ වාගේම <clears throat> ප්‍රමෝදය ප්‍රීතිය තරුණ ප්‍රීතිය ප්‍රමෝදය එකයි ඒකට ප්‍රීතිය පස්සද්ධිය සුඛේ මෙතෙන්දි පොඩ්ඩක් නතර වෙලා මතක් කරන මේ මාතෘකාව ගැනම ගාක් වෙලාවට මේ භාවනාවේදී තමන් ගත්ත මූල කර්මස්ථානයේ සමත වශයෙන් මෙනෙහි කරනකොට මේක හුඟක් වෙලාවට වෙන්නේ ඒ කරගෙන යනකොට මේ මූල කර්මස්ථානයේ ගෙවිගෙන ගෙවිගෙන යද්දී හොඳ මේ අදිෂ්ඨාන ශක්තියකින් නැත්නම් ඍජු දැක්මකින් විනිවිද දක්නා දැක්මකින් ඉන්නකොට පාට ඇඟ ගැසිලා යන ගතිය ඉන්න පටන් ගන්නවා. ඒ ගැසිලා ගියාට භාවනා කරෙන්නේ නැහැ. ඒක පාට ඇඟ කිලිපොලාගෙන යනවා ඉන්න පටන් ගන්නවා. නිකන් අර මේ හිරිගඩු පිපීගෙන ඉන්නා වගේ පේන්න පටන් ගන්නවා. මේ වගේ වෙන්න පටන් අර ගන්නකොට ඒක නිකන් හරියට තමන් අතින් බරපතල වැරද්දක් වෙච්චාම නැත්නම් හොල්මනකට බය වෙච්ච වෙලාවක වගේ පොඩි පොඩි ගැස්සීම් එන්න පටන් ගන්නවා. එනවා යනවා. ඒක සමහරවිට මේ හුද්දටම Taman ළඟ විශාල අකුණක් පුපුරනවා වගේ මහ සද්දයක් ආවා, මහා ආලෝකයක් ආවා, අන්ධකාරය නැති වුණා වගේ ඔක්කොම වස්තු එක්ක පාර පෙන්න ගිහලා නැතුව ගියා වගේ පුංචි ඒ ගැසිලිති ගැසිලි එන්න පටන් අරගන්නවා. ඉතින් යම් ආකාරයකට අර තමන්ගේ ආසාව, <clears throat> කයට ආසාව, නිත්‍ය සංඥාව තියෙන කට්ටිය මේවට බය වෙන වෙලාවලුත් තියෙනවා. නමුත් මේ අර තරුණ ප්‍රීතිය එnde ඉස්සෙල්ලා ලැබෙන ලකුණු. මේවට කියනවා කුද්ධිකා ප්‍රීති කණිකා ප්‍රීති කියලා. කුද්ධිකා ප්‍රීති කියලා කියන්නේ යාන්ත නිකන් ඇඟ අර තිබුණ පද්ධතිය සම්පූර්ණ ගසලා දැම්මා වගේ ගසලා දාලා නැතර වෙනවා. ඒ කණිකා ප්‍රීති ආවම හරියට කැමරා එකකින් එන ෆ්ලෑෂ් එකක් වදිනවා වගේ අකුණක් වදිනවාක පාට එලි වෙලා යනවා යන. හැබැයි බරපතල එලියක් වහාම නැතුව යනවා. ඔන්නෝව දැනගෙනත් තමන්ගේ මේ සංසිඳිච්ච අරමුණම බලාගෙන දිගින් දිගටම භාවනා කරගෙන ගියොත් තමයි ඊගාවට පක්ඛන්දන පීතිය කියලා වගේ නිකන් මොහොතයින්ද ගියාම රැළ ගහනවා වගේ අර පීතිය නිතර නිතර වදින්න පටන් ගන්නවා. අර වරින් වර ඇවිල්ලා ගිය දේ, බය වෙච්ච දේ නැති වෙලා ඒකට සබකෝල ගති නැතුව ඔය ප්‍රීතිය ඇවිල්ලා වදින්න පටන් ගන්නවා. අර ඌෂ්ණ වෙලාවක පවසිසින් පවසක් ඇවිල්ලා වැදුනවා වගේ. එනත හොඳටම සීතල වෙලාවක හීටරයක් ළඟ ඉන්නකොට ඒ වරින් වර අපේ ඇඟට වදින එක වගේ එන්න පටන් අරගන්නවා. ආන්නේ ඒකට පුරුදු වුණොත් විතරමයි ඒ පුද්ගලයාට උද්වේගව කරකජනක උද්වේගාපීචය කියන විදිහට කිරියට්ටියක් උතුරාගෙන ඉන්නා වගේ සම්පූර්ණංග වහයලාගෙන යන්න පටන් ගන්නවා. නිකන් හරියට මුළු ඇඟම පොලිතින් වලින් අද බෑග් එකක් වගේ යට ඉඳලා වතුර පුරවාගෙන ඉන්නා වගේ ටයර් එකට උලන් ගහනවා වගේ පාට පිටලා යන ගතියනවා. ඊට පස්සේ තමයි සම්පූර්ණ කිරියත් යොතුරුලා කියලා හාත්පස පෙරවාගෙන යන පරණාපීති එන්න පටන් ගන්නවා. ඒ ඔක්කොම නිකන් හිතන්න අමාරු යෝගාවචර මේ භාවනාවේ ප්‍රගමණයක්ද එහෙම නැත්නම් මේ වැරදිල්ලක්ද කියලා. ඒ දිගටම ඒ ඔය පස්වනක් ප්‍රීතිය කියන ඒ තරුණ ප්‍රීතිය ප්‍රීතිය ආදි වගේ දේනකොට යෝගාවචර හොඳ හැටි දන්නවනම් මේ සතියේ අකණ්ඩ භාවයේ ඒ වගේම සමාධිය අඛණ්ඩ භාවයේ යෝගාවචරයට බය නැතුව ඒ දෙක සරණ කරගෙන ඒ දෙක පිහිට කරගෙන මේ අලුතින් ආපු අභියෝගය සෙල්ලක්කාරකමකින් යුක්තව එහෙනම් ධම්මගේ වචනෙන් කියනවා පිරිමි හිතකින් මුණ දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් කැපකිරීමක් වෙන්න බැරුව කලබල වෙනවා නම් පස්ස ගහනවා නම් කවදා හෝ ඒ තත්ත්වයකට එනකන් ඇවිල්ලා ඒකට සතුටින් මුහුණ දෙනකන් ඔය කරකැවි කරකැවි තියෙනවා. මේ ධර්මය අනාත්මයි. අපි විසින් ඒකට දැක්විත අනුග්‍රහිතය. මේ සමත අනුග්‍රහිතය කියන එක විපස්සනා අනුග්‍රහිතය කියන එකට අනුග්‍රහ කිරීම අපි අතින් කෙරෙන්නේ නැත්නම් ධර්මයේ පෝෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තේරෙන්න ඕනේ බණ ඇහිීමේ වටිනාකම. බණ කිව්වට මේ හැම තැනම කියන ඇහෙන බණ නෙවෙයි අහන බණ කියලා જાතියක් තියෙනවා. හරියට මේ දවස්වල බණ ඇහෙනවා. හැම මාධ්‍යයකම බණ කියවෙනවා. ඒ බණ රේඩියෝ එක මේ <clears throat> දාගෙන පත් කරන ගමන්, පොල් ගන්න ගමන්, යන ගමන්, එන ගමන් අහනවා. ඒක අහනවටත් වැඩි ඇහෙනවා. ඇහුනට මොන වෙනසක්වත් ඇති කරන්නේ නැහැ. මේ කණින් එනවා, ඒ කණින් යනවා. මේ වගේ ඉන්නකොට එහෙම නෙවෙයි. බොහොම දුර බැහැර කෙදගෙන ඇවිල්ලා මේකටම කැප වෙලා බණ අහනවා. ඒ වෙලාවට ඒක හුඳුවට කියලා දෙන්න ඕනේ. තමන්ගේ අත්දැකීමුත් මූල ධර්මත් එකතු කරලා ඒක ඉස්මතු කරවලා. හොඳට ඒක ඇඟට අදින දාට හිතට කැවෙන තාලෙට මතක් කරලා දුන්නොත් පමණක් හරියට ඒ අවශ්‍ය වෙලාවේදී ඒ අවශ්‍ය එකලස එනවා. ආවොත් ධර්මයේ තියෙන අකාලිකම වැටෙනවා. ඒක ඒ වෙලාවේ දැක්කත් දැකපු ගමන්ම අවශ්‍ය කරන්නා වූ ඒ අවශ්‍ය ප්‍රමෝදේ ප්‍රීතිය සුඛේ පස්සද්ධිය පහළ වෙලා එහා පැත්තට පනිනවා දන්නේ නැහැ සමහරවල්ලාට. ඒක හරියට තුවක්කුක තියෙන අර සේෆ්ටි කැච් එක පැනනවා වගේ. හරියට ඒ දේ වුණොත් එහා පැත්තට කඩාන පයින්නවා. අන්තිමට ඒ පුද්ගලයා දන්නේ නැහැ කොතනින්ද තමන්ගේ මන්ද ගැලවුනේ එහා පැත්තට යන්න පටන් ගන්න. ඒ නිසා මේක කිසිම කෙනෙකුගේ අධිකාරිය තියෙන දෙයක් නෙවෙයි. එම කිසි කෙනෙකුට මේක නොවේ කියලා කල්ලාතෝ කියන්නත් බෑ. ව්‍යාම් කියලා ප්‍රාර්ථනා කරන්නත් බෑ. ඒ නිසා මේ සෑම අවස්ථාවකදීම මේ සරුවත් යන අත්දැකලා මේ වගේ ගොඩාක් වෙලාට වරද්දාගෙන හරිගස්සාගත්ත දේවල් නිසා ඉතින් අපිට ඒ වපිරන ධර්ම ගෞරවයෙන් ඇසීමෙන් ඒ වගේම අන්නවරතෙන් අතර නොකර වැරදෙද්දි දිගට දිගට කරද්දිත් ඔන්න දවසක අපිට අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියන විදිහට සන්තාණේ මගේ එහෙම නැත්නම් මගේ අභ්‍යන්තරයේ දැන් කාමච්ඡන්දේ නැතය කියන එක කාමච්ඡන්දේ නැති හිතට නැති ගතට වැටෙන්න ඕන. ඊට පස්සේ සඳහන් කළා අනුප්පන්නං වා යථාස අනුප්පන්නං වා කාමච්ඡන්தோ උපාද උපාදෝ හෝති තන්තපජානාති මේ හොඳට භාවනා කළ මේ වගේ අපි සමහර වෙලාවට සිල් අරගෙන වාපනයක් දාගෙන බොහෝම වැඩගත් ආහාර භාවනා කරගෙන නමුත් බූමලුවක් යට වැලි තලාවක ඉන්නවා පුදුමාකාර විදිහට කාම චේතනා එන්න පටන් ගන්නවා. ඉතින් ඒකවල ප්‍රමාණ වෙන්න මට තරම් වෙන්නේ නැහැ. මම මෙච්චර මේ මහන්සිලා මේ කටයුතු කරද්දී මගේ సంతානෙ පිටගෙනකොට තේරෙන්නේ නැහැ. නමුත් අර පරිඋත්තාන කෙලස් නෙමෙව්වා. Tamanට තේරෙනවා පිටතට තේරෙන්නේ නැහැ. ආනේ විදිහේ කාමච්ඡන්දේ එන එක ඉස්සර කොච්චර දෝ යෝගේ දේවල් ආවා අපිව දන්නේ නැහැ. දැන් අර කාමච්ඡන්දේ නොයේවා මම සිල්වන්තයෙක්. මම භාවනා කරන්නේ කියන ඒ කායික මානසික ඉන්ද්‍රිය සංවරයේ සහිත වූ කායික මානසික වැඩපිළිවෙල යද්දී ඔය මොන නීතියක්වත් අහන්න නැතුව ඔය මොනම දෙයකටවත් ගැලපෙන්නේ නැතුව පුදුමාකාර විදිහට කාමච්ඡන්දේ පහළ වෙන්න පටන් ගන්නවා. හරියට ආත්ම මේ අනුකම්පාවක් ඇති වෙනවා. අපි කොච්චර උත්සාහ කරත් අපි කොච්චර මේ සත්පුරු සාසය ලබාගෙන මේ වගේ පරිසරයට ආවත් කාමච්ඡන්දේ එන්න පුළුවන්. ඉතින් එතකොට ඇතිවෙනා වූ මේ පශ්චාත්තාවය තවත් නීවරණයක්. දරුවචනාංශ මෙචිනි මතක් කරනවා යථාස අනුප්පන්නස්ස කාමච්ඡන්දස උපාදෝ හොති තංච පජානාති යම් ආකාරයකින් කාමච්ඡන්දේ නැති හිතක උන කාමච්ඡන්දේ ආවා කියලා එනවා නම් අන්න ඒක ඒ තරම් තේරුම් ගන්න මොකද ඒක කාගේවත් දෝෂයක් නෙවෙයි මේ කෙලෙස් වල හැටි. ඒ කෙලෙස් වලට බයලජ්ජාවක් නෑ. මම මේ උපදින්නේ බොහොම පිරිසිදු సంతානික නේද කියලා. එහෙම ආණ්ඩු මායම් කරන ගතිය මේ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතිය මායම් කරන ගතිය කෙලෙස් වල නෑ. ඒ නිසා අපි හිතාන ඉන්නවනම් මම මේ සීල් දකපු නිසා මම මේ විදිහට ඊයේ මම භාවනාව මට කාමචන්දේ නාපු නිසා දැන් නොආවිතුයි කියලා වෙන්නේ දැඩි පශ්චාත්තාවයක් එන එක පමණයි. නමුත් මේකදී සරුවචනන්දේ මේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියනකොට මේ කාමච්ඡන්දේ කියලා කියන්නේ කුණක් කෙලෙසයක් නෙවෙයි ධර්මයක් වශයෙන් බලන්න ඉගෙන ගන්න. ධර්මතා කෙනෙක්ගේ පුද්ගලික දෙයක් නෙවෙයි. කවුරු හරි හුණියක් හුණියම් කරලා නෙවෙයි. කවුරු හරි කොඩි විනයක් කරලා නෙවෙයි. එහෙම නැත්නම් කවුරු හරි ඇති කරපු බන්ධනයක් නෙවෙයි. මේ ස්වභාවේ මේවා බහල වෙන්නේ ගස්කල් වල නෙවෙයි. මේවා පහළ වෙන අචේතනික දේවල් නෙවෙයි. සචේතනික හිතේමයි. නමුත් කාමච්ඡන්දේ ඔහොම නෙවෙයි 100ට 100ක් හිත ආතුර කරත්. අපි සාමාන්‍ය වචනෙන් කියනවා 100ට 100ක් හිත ආතුර කරත්. ඒ වෙලාවේදී මට කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගැනීමේ ශක්තියට හානි කරන්න මොනම జగතෙක්වත් ලෝකේ නැහැ. දෙවියෙකුට බෑ ඒක මකන්න අපේ හිතේ. මාරයෙකුට බෑ ඒක මකන්න. කතෝලික මිනිසෙකුට ඒක මකන්න බෑ අපේ. අපේ හතුරෙකුට කරන්නත් බෑ. නිසා කොච්චර කාමච්ඡන්දය ආවත් මට දැන් කාමච්ඡන්දය ඇවිල්ලා තියෙනවා කියලා දැනගන්න සතිය පිහිටවන්න තියෙන ශක්තිය උපන්දායලා මරණකම 100ක් අපේ හිතේ තියෙනවා. ප්‍රශ්න වෙලා තියෙන අපි ඒක දන්නේ නැතුව අනේ මෙච්චර උත්සාහ කරද්දි මට කාමච්ඡන්දය ආවා නේද කියලා හිත වට ගත්තොත්. හිත ඒකට ගැළටි ගත්තොත්. ඉතින් ගැරන්ඩි හැවක් වාගේ. බැරිච්ච බලුකුණක් වාගේ. දුවර කෑමක් කාලා වමනේ කරා වාගේ මහා විශාල ආත්ම අනුකම්පාවක් ඇති වෙනවා Taman ගැන.